ආයිබුවන් තෙරුවන් සරණයි. සියසාපි මනුෂ්‍යත්වයේ ගරුත්වය උදෙසා සංවිධානය කරගෙන යනු ලබන දහම් සාකච්ඡා වැඩසටහන් මාලාවේ ඔබ අප කවුරුත් ආදරය කරන වැඩසටහන ගුරු වදන් සිසුමුවින් සුසරවන සුගත පද විවරණ වැඩසටහන සමගයි අදත් සුපුරුදු පරිදි ඔබ මේ එකතු වී සිටින්නේ. ඉතින් සුපුරුදු ලෙන්ගතුකමින් අදත් අපි ඔබව සාදරයෙන් අපේ වැඩසටහනට පිළිගනු ලබනවා. සුපින්වතුනේ ඔබ හොඳාකාරවම දන්නවා අපේ මේ වැඩසටහන් මාලාව අපට හිටපු අපේ සසුනේ සසුන් කෙතක් බඳ වූ මහාචාර්ය අතිපූජනීය රේරුකාණේ චන්දවිමල ස්වාමින් වහන්සේ විසින් රචනා කරන ලැබූ දහම් ග්‍රන්ථවල අඩංගු ධර්මකාරණා අපට තේරෙන සරල ආකාරයෙන් විග්‍රහ කරගනිමින් යන වැඩසටහන් මාලාවක්. ඉතින් අපේ වැඩසටහනේ තවත් තියෙන සුවිශේෂීම කාරණේ තමයි මහානායක ස්වාමින් වහන්සේගේ මේ දහම් කාරණා අපිට ඊටමත් සුපැහැදිලිව සරලව පැහැදිලි කරලා දෙන අපේ දේශකයන් වහන්සේ අපේ මහානායක ස්වාමින් වහන්සේගේ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේ නමක් වීම. ඉතින් වෙනදා වගේම අපගේ ආරාධනාව පිළිගෙන අප කෙරෙහි අනුකම්පාවෙන් සියස මැදිරි සංකීර්ණ පරිශ්‍රයේට අදත් අපගේ දේශකයන් වහන්සේ වැඩමවා වදාරා සිටිනවා ප්‍රථමයෙන් අපි උන්වහන්සේව පාද නමස්කාර පූර්වකව පිළිගෙන සිටිමු නම කියන්නට අවසරයි අතිපූජනීය ආචාර්ය පූජ්‍ය කුකුල්පනේ සුදස්සි ස්වාමින් වහන්සේ ඔබ වහන්සේව පාද නමස්කාර පූරකව අපි අපගේ වැඩසටහනට පිළිගනු ලබනවා. අවසරයි අපි ස්වාමින් වහන්සේ පහුගිය වැඩසටහන් මාලාව තුළදීම අපි මේ ධර්ම විනිශ්චය කියන දහම් ග්‍රන්ථයට අදාළ විවිධ කාරණා මේ සමාජයට අවශ්‍ය කරන විදිහට ඔබ වහන්සේ අපිට සරලව පැහැදිලි කරලා දුන්නා. අපේ ස්වාමින් වහන්සේ මේ දහම විනිශ්චය කරගෙන යන ගමනේදී අපිට මේ සමාජය තුළ ඇතිවෙන කාරණාවක් තමයි මේ සිල්වතුන් සහ දුසිල්වතුන් කියන කාරණාව. අපේ ස්වාමින්වහන්ස මෙහෙම දෙකොට්ටාසය බෙදෙනකොට අපේ ස්වාමින්වහන්ස අපි මේ පිළිබඳව අවබෝධ කර ගැනීමේදී මේ කාරණාවන් අවබෝධ කරගන්නට අපිට අවශ්‍ය කරනවා. මේ දුසිල්වන්තයා කියන්නේ කවුද අපේ ස්වාමින්වහන්ස? එතනින් මම ඔබ වහන්සේගෙන් පූර්කාවක් ප්‍රවේශයක් බලාපොරොත්තු වෙනවා. සරණයි හැම දිනාටම අද දවසෙත් අපි මේ ධර්ම සාකච්ඡාවට ඊටාම හොඳ දහම් පැනයක් මූලික වශයෙන් මතු කළේ අතිපූජනීය මහාචාර්ය රේරුකාණී චන්දවල මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේ විසින් රචනා කරලා තියෙන ධර්ම විනිශ්චය ග්‍රන්ථයේහි 31 වැනි පැනය හැටියට මේ කාරණය උන්වහන්සේ පැහැදිලි කරලා තියෙනවා සාකච්ඡා කරලා තියෙනවා. එතනදී අරවින්ද මහත්මයා දැන් දුස්සීලයා කියන කෙනා දෙආකාරයකින් දක්වනවා. එහෙමයි. ගිහි දුස්සීලය සහ පැවිදි දුස්සීලය. එහෙමයි. එතකොට සීලය කියන එක පැවිද්දාට පමණක් නෙමෙයි ගිහියාටත් අදාළ කාරණයක්. එතකොට ගිහියාට අදාළ සීලය තමයි පංචශීලය. එතකොට පංචශීල ප්‍රතිපදාව තුළ යම් කෙනෙක් නිවැරදිව පිළිටන්නේ නැත්නම් පංචශීලයම හෝ වේවා, ඒන් ශික්ෂාපද එකක් දෙකක් හෝ වේවා කඩ වෙනවා නම් ඒබඳු වැරදි අපරාධ ඒතනත්තා අතින් සිදු වෙනවා නම් ඒතනත්තා දුස්සීලෙක් හැටියට තමයි ගිහි සීලය පිළිබඳව දක්වලා තියෙන්නේ. එතකොට පැවිද්දා සම්බන්ධව දක්වන්නේ පැවිද්දාට අදාළ සීලයෙන් පරාජිකාපත්තිය කියන මේ ශික්ෂාපද හතරක් තියෙනවා. භික්ෂුවගේ උපසම්පදා සීලය අහෝසි වෙන කාරණා. එතකොට ඒ බඳු කාරණාවලට පැමුණුනොත් තමයි ඒ භික්ෂුව දුස්සීලයක් හැටියට බැහැර කරන්නට පුළුවන්. එහෙමයි. එතකොට ඒ කාරණාව මහානායක හඳුරු මෙහිදී තාම හොඳට විග්‍රහ කරනවා. දුස්සීලෝති අසීලෝ නිස්සීලෝ යනුවෙන් අටුවාවල සිල් නැති තැනැත්තා දුස්සීලයා බව දක්වා තිබේ. ගිහි දුස්සීලයාය ශ්‍රමණ දුස්සීලයාය කියා දුස්සීලයෝ දෙදෙනෙකි. පංච ගහපති භයානි වේරානි අප්පහාය දුස්සීලෝ इति උච්චති නිරයංච උපපජ්ජති ආදී පාඩේ දක්වලා නායක හමුදුර පැහැදිලි කරනවා ගෘහපතිය පසක් වූ භය වෛර ප්‍රහාණය නොකිරීමෙන් දුස්සීලයයි කියනු ලැබේ කවර පසක් දෙයත් ප්‍රාණඝාතය අදත්තා දානය කාමිත්‍යාචාරය මුසාවාදය සුරාපානය යන මේ පසක් වූ භය වෛර ප්‍රහාණය නොකිරීමෙන් දුස්සීලයයි කියනු ලැබේ. නරකයේහිත් උපදින්නේ. මේ දේශනෙන් දැක්වෙන්නේ ගිහි දුස්සීලයයි. ප්‍රාණඝාත ආදී පව් පසම හෝ එයින් එකක් හෝ දෙක තුනක් හෝ අත් නොහැර කරගෙන යන තැනැත්තා දුස්සීලයයි. ගිහියන් Taman දෙස නොබලා දුස්සීලයයි පැවිද්දන්ට ගරහා කරන නමුත් බෙහෙවින් දුස්සීලයන් ඇත්තේ ගිහි සමාජයේ. එබැවින් තථාගතයන් වහන්සේ දුස්සීලෝහි බහුජනෝ යනු වදාළසේක. එහෙම. එතකොට පැවිද්දන් අතරත් දුස්සීලෝ ඉන්නට පුළුවන්. නමුත් ප්‍රධාන වශයෙන් ගිහියා ගිහියෙක් හැටියට පංචශීල ප්‍රතිපත්තියෙහි පිහිටා සිටිය යුතුයි. එතකොට ඇත්තටම දැන් අපි මීට පෙරත් කතා කළා පංචශීලය සම්බන්ධව. හුඟක් දෙනා හිතාගෙන ඉන්නේ පංචශීලය කියන්නේ මේ බෞද්ධයින්ට අයිති සීලයක් කියලා. එහෙමයි. එතකොට පෙර අපි මේ ගැන සාකච්ඡා කළා. එහෙමයි. පංචශීලය කියලා කියන්නේ මිනිස්යන්ට අයිති සීලය. මනුෂ්‍ය සීලය. එතකොට මේ මනුෂ්‍ය සීලය ගුණධම් වඩන නිවන් දකින්නට බලාපොරොත්තු වෙන කෙනෙකුට අත්‍යවශ්‍ය පදනමක් නිසා තමයි බුදුදහම ඇසුරු කරන බෞද්ධ ප්‍රතිපත්තිය අනුගමනය කරන බෞද්ධ උපාසක උපාසිකාවන්ට ඒ පංචශීල ප්‍රතිපදාව මූලික සීල ප්‍රතිපත්තිය හැටියට බුදුරජාණන් වහන්සේ අනුදැනවදාලා. එහෙමයි. ඒතර යම් කෙනෙක් කල්පනා කරනවා නම් මම බෞද්ධයෙක් නෙමෙයි ඒ නිසා මට පංචශීලය අදාළ නැහැ කියලා තමන් සමාදන් වුණත් නොවුණත් ඒ ශික්ෂාපද තමන් අතින් කැඩෙනවා නම් ඒ තැනත්තා දුස්සීලයෙක් කියලායි හඳුනා ගන්න වෙන්නේ. එහෙමයි. දැන් මෙතනදී අරවින්ද මහත්මයා අපි තේරුම් ගන්න ඕන දේ තමයි ශික්ෂාපද දෙවර්ගයක් තියෙනවා ලෝකවජ්‍ය ශික්ෂාපද සහ ප්‍රඥප්ති වජ්‍ය ශික්ෂාපද. ලෝකවජ්‍ය ශික්ෂාපද කියලා කියන්නේ තමන් සමාදන් වුණත් නොවුණත් ඒ දේවල් Taman අතින් සිද්ධ වෙනවා නම් ඒක වරදක් හැටියට හඳුනා ගන්න. ඒක ලෝකයේහිම වරද වැරද්දක් හැටියට හඳුනා ගන්න. ඒතර යම් යම් සමාජවල ඒවා තරම් ගණන් ගන්න නැති වෙන්න පුළුවන්. නමුත් ශිෂ්ට සම්පන්න සමාජය තුළ ඒවා වැරදි හැටියට තමයි හංගෙන්නේ. එතකොට ඒ වගේ වැරදි පහක් තමයි මේ පංච දුෂ්චරිතය කියන්නේ. ප්‍රාණඝාත, ඒ කියන්නේ සතුන්ගේ ජීවිත තොර කිරීම, ඊළඟට අදත්තා දාන අන්සතු දේ ඒ අයගේ අනුමැතියකින් තොරව වංචනිකෝ හෝ හොරෙන් හෝ එහෙම ගැනීම එතකොට තමන්ට අයිති නොවන ස්ත්‍රී පුරුෂයන් සමග කාමසේවනයේ යෙදීම ඊළඟට අන් අය රවටන අන් අයට පාඩු කරන අදහසින් මුසා කීම බොරු කීම ඊළඟට මද්ද්‍රව්‍ය ශරීරගත කර ගැනීමෙන් තමන්ගේ කායික මානසික ප්‍රകൃතිය විනාශ කර ගැනීම. එතකොට මේ කාරණා ශිෂ්ට සම්පන්න සමාජය තුළ මේවා අනිවාර්යයෙන්ම වරදක් හැටියට තමයි පිළිගන්නේ. එහෙමයි. එපමණක් නෙමෙයි දැන් මේවා තුළින් යම්කිසි අකුසලයක් සිද්ධ වෙන කාරණා තමයි බුදුරජාණන් වහන්සේ මෙතන දක්වලා තියෙන්නේ. එතකොට සුරාමේරය එහෙම නැත්නම් මද්ද්‍රව්‍ය පාවිච්චි කිරීම කියන එක ඍජුවම අකුසල කර්ම පතයක් හැටියට දක්වලා නැහැ. නමුත් ඒක කායික මානසික ප්‍රകൃතිය විනාශ වෙන්නට බොහෝ අකුසල් වලට මුල් වෙන කරුණක් හැටියට පැහැදිලිවම දක්වලා තියෙනවා. එහෙමයි. එතකොට දැන් කෙනෙකුට නිදහසට කාරණයක් හැටියට කියන්න පුළුවන් කමක් නැහැ. ආ මම ඉතින් ওই පංචශීල් සමාදන් වෙලා නැහැ. ඒ නිසා මට ඒක අදාළ නැහැ. මට හිතුණොත් මං සත්තු මරනවා නැත්තම් නිකන් ඉන්නවා. ඒ විදිහට ප්‍රකාශ කළයි කියලා එතනත්තාට සීලෙන් පිරිසුදු බවක් ඇති වෙන්නේ නැහැ. එහෙමයි. එතකොට දැන් සමහර අය ඒ ඒ ලෝකවජ්‍ය ශික්ෂා පදවල තම තමන්ට පහසු යම්කිසි ප්‍රමාණයක් හදාගෙන එහෙමයි. අවසර අපි සාමනස් දැන් ගොඩක් අය හිතනවා අපි සමාදන් වුණොත් තමයි අපිට මේකේ කර්මය සහ අපිට මේක ප්‍රතිවිපාකයේ තියෙන්නේ නැත්තම් නෑ කියන දැන. එතකොට ඒක අදාළ වෙන්නේ ප්‍රඥප්ති වජ්ජව. ප්‍රඥප්ති වජ්ජ කියලා කියන්නේ අපි අදිෂ්ඨාන කරගන්නවා මම මේ වරද කරන්නේ නැහැ කියලා. එහෙමයි. එහෙම වරද කරන්නේ නැහැ කියලා අදිෂ්ඨාන කරගෙන අපි ඒක කඩ කළොත් තමයි එතන අර ප්‍රඥප්තිය ඉක්මවා යන්නේ. එතකොට අපි ඉදිරියේදී ගැන කතා කරමු. මේ ප්‍රඥප්තිය බිඳීම කියන එකත් හැම විටම අකුසලයක් වෙන්නේ නැහැ. එහෙමයි. ඒක වෙනම කාරණයක්. අපි ඉදිරියේදී ඒක වෙනම කතා කරමු. එතකොට මේ ලෝකවජ්‍ය කියන ශික්ෂා පදවලදී ඒක මම සමාදන් වුණාය මම ඒක සමාදන් වුණේ නැතය කියලා එහෙම කාරණයක් නැහැ. Taman ඒ වරද කළොත් ඒකෙන් එක පැත්තකින් අකුසලයකුත් සිද්ධ වෙනවා. තමන් ඒකෙන් දුස්සීලයක් බවටත් පත් වෙනවා. එතකොට ඒ බඳු කාරණා පහක් තමයි පංච දුස්චරිතයේ හැටියට වෙන් කරලා දක්වලා තියෙන්නේ. ඉතින් දැන් සමහර අය සමාජයේ අපිට පෙනෙනවා මම දියේ ඉන්න මාළු මරුවට ඒ කියන්නේ ජීවනෝපායක් හැටියට මම මාළු මරනවා හැබැයි මං ගොඩ ඉන්න සත්තු මරන්නේ නැහැ එහෙමයි එතකොට ඒකේ එතනත්තාගේ යම්කිසි ප්‍රතිපත්තියක් එහෙමයි එතකොට ඒ ප්‍රතිපත්තිය තුළ ඔහුට අර මත්ස්‍ය ඝාතන අකුසලයේ විතරයි රාශි වෙන්නේ අනිත් සිව්පා සතුන් දෙපා සතුන් ඝාතනය කිරීමේ අකුසලයක් එතකොට ඒ තනත්තා කරගන්නේ නැහැ. එහෙමයි. අවසරයි. දැන් ඒ තියෙන අපේ ස්වාමිනාස එයා පනවගත්ත ප්‍රඥාක්තිය. ප්‍රඥාක්තිය. එහෙමයි. එතකොට ඒ එයාගේ ප්‍රඥාක්තිය මත එයා සීලවන්තයෙක් වෙන්නේ නැහැ. නෑ එහෙමයි. <laughs> එතකොට අර නිරන්තරයෙන් ජීවනෝපාය සඳහා හරි අර විදිහට ප්‍රාණඝාතය කරනවා නම් ඒකෙන් එයාට අකුසල රැස් වෙනවා. ඒකෙන් එයාගේ ඒ දුසිල්වත් බව තමයි ඒකෙන් ප්‍රකට වෙන්නේ. එහෙමයි. එතකොට තව කෙනෙක් තීරණය කරන්න පුළුවන් මම සිව්පා සත්තු මරුවට මම දියේ ඉන්න සත්තු මරන්නේ ඊළඟට මම තිරිසන් සතුන් මරුවට මම මිනිස්සුෝ ඝාතනය කරන්නේ එහෙමයි. ඊළඟට මම සතෙක් මරාගෙන කෑවට මං අන්සතු දේවල් හොරකම් කරන්නේ ඊළඟට තව සමහර කෙනෙක් කියන්න පුළුවන් අපි අසරණයින්ගේ දේවල් හොරකම් කරන්නේ මේ යමක්කම තියෙන මිනිස්සුන්ගේ දේවල් තමයි හොරකම් කරන්නේ ඒවත් හොරකම් කරලා අපි මේ නැතිබරි මිනිස්සුන්ටයි දෙන්නේ දැන් දැන් සමාජයේ ඒ වගේ අය අතීතයේ වීරවරයන් හැටියට පවා සමහරලාට හැඳින්වෙනවානේ එතකොට ඒක සමාජ සේවයක් වෙන්න පුළුවන් ඒක පැත්තකින් එතකොට සමාජ සේවයක් වුණාට අන්සතු දෙය අනිත් කෙනාට තියෙන නිසායි මං ඒ වැඩිපුර තියෙන නිසායි හොරකම් කරන්නේ වැඩිපුර තියෙන නිසායි මං බලහත්කාරයෙන් ගන්න කියන එක ඒක අපිට කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. එතකොට අපි හිතමු රටේ යම්කිසි නීතියක් සම්මත කරගෙන ඒ නීතියට අනුව මෙච්චර ප්‍රමාණයක් උපයන අය මෙච්චර බද්දක් ගෙවන්න ඕන කියලා පොදු සම්මතයක් හදාගන්නවා නම් ඒක රටේ නීතිය. එහෙමයි. ඒතකොට ඒ හැරෙන්න මේ වැඩිපුර තියන අය දෙන්න ඕන. එහෙම නැත්නම් ඒගොල්ලන්ගෙන් අපි ගන්න ඕන. එහෙම ගත්තට වරදක් නැහැ කියලා තමන් හිතාගත්තයි කියලා ඒක වරදක් නොවි තියෙන්නේ නැහැ. එතකොට අන්න ඒ විදිහට සමාජයේ හුඟක් වෙලාවට තම තමන් සදාචාර සම්පන්නයි කියලා හිතාගත්තු යම් යම් සම්මුති ඇති කරගෙන ඒව ඇතුලේ බොහෝ වැරදි අපරාධ සිද්ධ කරනවා. එහෙමයි. එතකොට ඒගොල්ලෝ හිතාගෙන ඉන්නේ අපි හොඳ සත්පුරුෂයෝ අපි සීලවන්තයෝ අපේ කිසි ගැටලුවක් නැහැ. අපි අතින් වැරද්දක් සිද්ධ වෙන්නේ නැහැ වගේ. දැන් බටහිර රටවල් එහෙම ගත්තන් පස්සේ ඒ වගේ හුඟක් දේවල් සම්මත කරගන්න. උදාහරණයක් හැටියට දැන් අපි හිතමු අපි මීට පෙරත් ඒවා ගැන යම් යම් තැන්වලදී කතා කළා. ඒ කියන්නේ කුසේ සිටින දරුවා අංග විකලයි කියලා වෛද්‍යවරයා තීරණය කරනවා නම් එතකොට ඒ දරුවා ඝාතනය කරන්නට මව්පියන්ට ඕන නම් තීරණය කරන්න පුළුවන්. එහෙම. එතකොට ඒවා නීතියෙන් සම්මත කරගන්න. ඉතින් දැන් නීතියෙන් සම්මත කරගත්තයි කියලා අතන කෙරෙන්නේ මනුස්ස ඝාතනය. එහෙමයි. <laughs> එතකොට කාගේ සම්මුතියෙන් හරි කාගේ ඕනකමට හරි එතන සිද්ධ කරන්නේ මනුෂ්‍ය ඝාතනයක් ප්‍රාණඝාතයක්. එතකොට ඒකේ අකුසලයෙන් ඒකේ වරදින් ඒ දුසිල්වත් බවින් Tamanට මිදෙන්න පුළුවන් කමක් නැහැ සමාජ සම්මත කරගත්තා. එහෙම. ඒ නිසා සීලය අපි මැනීමේදී අපිට ඒකේ එක් එක් මිනුම් දඬු තියෙනවා. එකක් තමයි විශ්ව ධර්ම න්‍යාය. අනිත් එක තමයි ලෝක සම්මුතිය. එහෙමයි. අනිත් එක තමයි Tamanගේ පෞද්ගලික චිත්ත අධිෂ්ඨාන පෞද්ගලික භූමිකාව ඒ බඳු කාරණා. එතකොට ප්‍රධාන වශයෙන් අපිට ඔය මිනුම් දඬු තුන තමයි තියෙන්නේ. ඒ කියන්නේ දැන් විශ්ව ධර්ම න්‍යාය කියලා කියන්නේ හේතුඵල න්‍යාය. එහෙමයි. එතකොට මේ හේතුඵල න්‍යායට අනුව යමක් වරදක් වෙනකොට ඒක මම නිවැරදි කියලා හිතාගත්තත් වෙන කෙනෙක් නිවැරදි කිව්වත් සමාජ සම්මත කරගත්තත් ඒක අදාළ වෙන්නේ නැහැ. ඒක වරද වරදමයි. ඒ වැරද්ද සිද්ධ වෙන්නේ හේතුව සහ ඵලය කියන පදනම. ඒතර සතෙක් මරුවාම ඒක අකුසලයක් වෙන්නේ සමාජ සම්මතය මතවත් නීතිය මතවත් මගේ තීරණය මතවත් දෙවියන් වහන්සේ පුදණ්ඩයි මම ඒක කළේ. ඒකෙන් මම හොඳ වැඩකුයි කළේ. මේ මේ අපට කරදර කරන නිසායි මම ඒ විදිහට කළේ අපේ භෝග විනාශ කරන නිසා මාව මරන්න ආපු නිසායි මම මැරුවේ ඒ කතන්දර එකක්වත් වැඩන්නේ ඒවා තම තමන්ගේ සම්මුති. එහෙමයි. සතෙකුට ජීවත් වෙන්න ඉඩකඩ අහෝසි කළා නම් අප විසින් ඒකේ කර්ම විපාකය තමන්ට විඳින්න සිද්ධ. එහෙමයි. අවසර අපේ සාමිනාස. ඒ කවස්තාවක අපිට මුණ ගැහෙන අපේ සාමිනාස මේ චේතනාව තමයි කර්මය වෙන්නේ කියන වාක්‍ය ඉදිරිපත් කරගෙන එක එක මහත්මේ කියනවා මේ ජීවන උපායට තමයි මම මේ සත්තු මරන්නේ. මගේ චේතනාව තියෙන්නේ අබදරුවන් පෝෂණය කිරීම. එතකොට මගේ චේතනාවේ මේ ප්‍රාණඝාත අකුසලයක් නැහැ. ඉතින් මට පව් පිරෙන්නේ නැහැ කියලා. ඒ තියෙන්නේ චේතනාව සහ තමන්ගේ ඕනෑකම බලාපොරොත්තුව කියන කාරණා පටලවාගෙන. ඒ කියන්නේ චේතනාව කියන එක ඊටාම සියුම් චෛතසික ධර්මයක්. ඒක හුඟක් දෙන වැරදි විදිහට අර්ථකථනය කරනවා. එහෙමයි. එතකොට අපේ ජීවිතේ අපි ඇති කරගන්න ඉලක්ක බලාපොරොත්තු අපේ අවශ්‍යතා අපේ තෘෂ්ණාව ඒවා චේතනාව නෙමෙයි. චේතනාව කියන්නේ ක්‍රියා සාධන බලය. ඒ කියන්නේ අපි දැන් සතාව මරන්න අත උස්සලා ඒ ඒ සතාට අපි ආයුධයකින් ගහනවා නම් එතකොට ඒ ක්‍රියාව කිරීමේදී අපේ කය හසුරුවලා දැන් මේ මේ නිකන් තියෙන අත ඒ ක්‍රියාත්මක වෙලා අර සතාව ඝාතනය කරන්න අර ආයුධය හසුරුවන ඒ ක්‍රියාව කරන්නේ චේතනාව. එහෙමයි. ඒතර අන්න ඒකටයි චේතනාව කියන්නේ. ඒතකොට අර අමුදරුවන් පෝෂණය කිරීමේ බලාපොරොත්තු නෙමෙයි. ඒතර ඒවා තමන්ගේ වෙන වෙන අවශ්‍යතා ඒවා. ඒතර ඒ අවශ්‍යතාවය සඳහා තමයි අර සතා ඝාතනය කිරීමේ චේතනාව උපදවන්නේ. එහෙම. ඒතකොට කිසිම අඩුවක් නැතුව එතන ඝාතන චේතනාව ගොඩ නැගලා තියෙනවා. ඔය විදිහේ අර්ථ දැක්වීම කරන්නේ මහජනයාට මේ නාම රූප ධර්මවල ක්‍රියාකාරීත්වය චිත්තචෛසික ධර්ම කුසල් අකුසල් මේවා ජනිත වෙන ආකාරය පිළිබඳ පැහැදිලි වැටහීමක් නැහැ. එහෙමයි. හැබැයි ඉතින් අර ඒ අය සම්මත කරගෙන ඉන්නවා හාමුදුරුවෝ හොඳට සිල් රකින්න ඕන, හාමුදුරුවෝ මේ මේ විදිහට ඉන්න ඕන කියලා ඒකටත් ඒගොල්ලෝ සම්මුතිය. දැන් අර ඒ අයගේ සීලය සම්බන්ධව ඒගොල්ලෝ යම් යම් විවිධ සම්මුති හදා ගන්නා වගේ හාමුදුරුවන්ටත් ඒගොල්ලෝ ඒගොල්ලෝ දන්න ප්‍රමාණය සම්මුතියක් හදනවා. දැන් ඔය චේතනාව ගැන කිව්වා. එහෙමයි. එතකොට ඒගොල්ලෝ තමයි තීරණය කරන්නේ මේ හාමුදුරුවෝ දුස්සීලයි මේ හාමුදුරුවන්ගේ කිසි සීලයක් නැහැ කියලා. හැබැයි විනයට අනුව ධර්මයට අනුව බලනකොට ඒක ඊට වඩා වෙනස් තත්ත්වයක්. අපි දැන් ඉදිරියේදී ගැනත් කතා කරනවා. එතකොට ඒ වගේ දැන් අර තමන්ගේ සුද්ධිය ප්‍රකාශ කරන්න තමන් ওই විදිහේ සම්මුතිය ඇති කරගන්නවා. අනිත් අය පහත්ය අනිත් අය සිල් රකින්න නැති අය කියලා චෝදනා කරන්න ඕන වෙනකොට ඒවටත් Tamanට අදාළ නිර්ණායක තමයි හදාගන්නේ. එහෙමයි. එතකොට ලෝකයේ සීලය කියන එක තීරණය වෙන්නේ එහෙම තම තමන්ගේ රුචිකත්වය මත නෙමෙයි අපි අර මුලින් කිව්ව කාරණා මත. ඒ කියන්නේ විශ්ව ධර්ම න්‍යාය ඊළඟට ලෝක සම්මුතිය සහ තම තමන්ගේ චිත්තඅදිෂ්ඨානය. එතකොට දැන් ලෝක විශ්ව ධර්ම න්‍යාය තමයි අපි පැහැදිලි කළේ අර මොන පදනමක වුණත් සතෙක් මැරුවොත් එතන අකුසලයක් සිද්ධ එතකොට මොන පදනමක වුණත් සොරකමක් කරනවා නම් එතකොට ඒකේ පදනම වෙන්නේ මම මේ නැති මිනිස්සුන්ටයි උදව් කරන්නේ. එතකොට දැන් අර අමුදරුවන් පෝෂණය කරන්නයි මම මේ මාළු අල්ලන්නේ කිව්වා වගේ එතකොට නැති බැරි මිනිස්සු රැක ගන්න ඕනේ. ඒක අපේ වගකීමක්. මේ තියෙන මිනිස්සු විතරක් කාලා බීලා ඒ මිනිස්සු මේ ලෝකේ තියෙන සම්පත් ඔක්කොම Taman ළඟට ගොඩ ගහගෙන බලපුලුවන්කාරකම් නිසා ඒ මිනිස්සු යැපෙනවා අර නැති මිනිස්සුන්ට මොකක්වත් නැහැ. මේක ලොකු අසාධාරණයක්. මේ සමාජයේ යම්කිසි සාධාරණ බවක් සමබර බවක් තියෙන්න ඕන. ඒ නිසා මෙහෙම කරන්න ඕන කියලා. ඉතින් ඒක ඒ සංකල්පයක් වශයෙන් ගත්තන් පස්සේ එහෙමයි. ඒක ප්‍රසස්තයි වගේ පේනවා. එහෙමයි. මොකද ඒ අනිත් අය ගැනත් හිතන නිසා. හැබැයි අනිත් අය ගැන හිතලා අනිත් අයට උදව් කරන්න කියන සැලැස්මත් එක්ක ඒතනත්තා තමන්ගේ කය හසුරවන්නේ කුමකටද? අන්සතු දේ අනුන්ට නොදන්නෝ අනිත් කෙනාගේ අකමැත්තෙන් පැහැර ගන්න. එහෙමයි. එතකොට මේ පැහැර ගැනීමේ ක්‍රියාව දැන දැනම මේක අනිත් කෙනා තමන්ට දුන්නේ නැහැ. ඒ දුන්නේ නැති දෙයක් මේක දැනගත්තොත් ඔහු දෙන්නේ නැහැ. එතකොට ඒ ඒක හොඳටම අන්සතු වීම අන්සතු බව දැන ගැනීම සොරකම් කිරීමේ චේතනාව ඒ සඳහා උපාය දීම අන්සතු දේ සොරකම් කිරීම. එතකොට මේ කාරණා ටික සම්පූර්ණ වෙනකොට ඒක මම කළේ මේ අමුදරුවන් පෝෂණය කරන්නද අනුන්ට උදව් කරන්නද සමාජ සාධාරණය පිණිසද මොකක්ද කියන කාරණේ වැදගත් නෑ චේතනාව කියන්නේ අර අතන සිද්ධ වෙන ඒ ක්‍රියා සාධන බලය. එහෙමයි. ඒ වෙනකොට එයාට මේ ඒ අකුසලයේ සිද්ධ වෙලා හමාරයි. අකුසලයේ සිද්ධ වෙලා ඉවරයි. එහෙමයි. ඊට පස්සේ තමයි අර ඒ කියන මේ එයා හිතන අර සමාජශීලී චිත්තපර. එතකොට කලිනුත් එයාට ඒ බලාපොරොත්තු ටික තියෙන්න පුළුවන්. දැන් අපි හිතමු එයා හිතන්න පුළුවන් මම මේ හොරකම කරන්නෙම මේ සමාජයට යහපත කරන්නයි කියලා එයා හිතනවා. එතකොට එයාගේ අදහස හොඳයි. එහෙමයි. එයාගේ බලාපොරොත්තුව හොඳයි. ඒ අදහස බලාපොරොත්තුව හොඳ වුණාට චේතනාව කියන්නේ ඒක නෙමේ අර අන්සතු දේ සොරකම් කරන්නට කය හසුරුවන බලයයි. එතනයි කර්මය සිද්ධ වෙන්නේ. ඒ නිසා තමයි අනිත් බාහිර සම්මුති එකකින්වත් ඒ ලෝක ධර්ම වෙනස් කරන්න බැරි වෙන්නේ. එහෙමයි. ඉතින් ඒ විදිහට තමයි ලෝක වජ්‍ය කියලා කියන්නේ ওই විශ්ව ධර්ම න්‍යාය මත තමයි හේතුඵල સિદ્ધාන්තය මත තමයි එතන කුසල අකුසලයේ තීරණය කළ යුත්තේ. ඊළඟට සමාජ සම්මුතිය හෝ නීතිය කියලා කියන්නේ ඒවා පව්කම්ම නෙමෙයි වැරදිම නෙමෙයි හැබැයි ඒ ඒ රටේ සම්මත කරගෙන තියෙන එක වරදක්. අපි පෙර දිනකත් කිව්වා රිය පදවනකොට පාරේ දකුණු පසින් පදවන්නට ඕන කියලා සමහර රටවල්. වම් පසින් පදවන්නට ඕන කියලා සමහර රටවල්. දැන් අපේ රටවල තියෙන පාරේ වම් පසින් තමයි රිය ධාවනය කළ යුත්තේ. ඒතර දකුණු පසින් රිය පදෙවොත් ඒක වැරද්දා. එහෙමයි. එතකොට ඒක අකුසලයක් නෙමෙයි. හැබැයි රටේ සම්මත වූ වරදක් නිසා එහෙම කළොත් දඬුවම් ලබන්නට සිද්ධ වෙනවා. එහෙමයි. එහෙමයි. එතකොට ඒ නිසා අපි සිල් රකින්නවා කියලා කියනකොට අර අකුසල් පව්කම් කියන දේවල් නොකර ඉන්නත් ඕන රටේ ලෝකේ යමක් සම්මත නම් ඒ සම්මතයට ගරු කරලා කටයුතු කරන්නත් ඕන. එතකොට මම පැවිද්දෙක්ය මම අකුසල් කරන්නේ නැතය මම හොඳට පරමාර්ථ ධර්ම අනුව කල්පනා කරලායි කටයුතු කරන්නේ. වමෙන් ගියත් දකුණෙන් ගියත් ඒකේ ප්‍රශ්නයක් නැහැ. නිසා මම මගේ වාහනේ දකුණු පැත්තෙන් පාරේ අරගෙන යනවා කියලා එහෙම මට ඕන විදිහට එහෙම කරන්න බෑ. එහෙම. ඒක සමාජයේ කාටත් යහපත පිණිස පහසුව පිණිසයි ඒක ඒ විදිහට සැකසෙනවා. එහෙම අවසර අපි සාමනාස. දැන් එතකොට දැන් ওই සමහර රටවල් වල මේ ගණිකා වෘත්තිය නීතිගත කරනවා. මේ ගංජා මද්ද්‍රව්‍ය කියන එක නීතිගත කරනවා. දැන් මේ අපේ ලංකාවෙත් මේ දවස්වල සාකච්ඡා වෙන මාතෘකාවක්. එතකොට කෙනෙක් හිතන්න බැරිද අපේ සාමින්නාස මේක පවක් නෙමෙයි මේක සම්මත දෙයක් නේ කියලා. දැන් මද්ද්‍රව්‍ය පිළිබඳව ගත්තහම එතන තියෙන්නේ එතන වඩා පරිස්සමින් අපි තේරුම් ගන්න ඕන කාරණයක් තියෙනවා. එහෙමයි. මද්ද්‍රව්‍ය කියන දේවල් ඖෂධ හැටියට පාවිච්චි කරන්න පුළුවන් નિયમિત මාත්‍රාවත් එක්ක. එහෙමයි. එතකොට ඒක ඒ ඖෂධයක් හැටියට ගත යුත්තේ රෝගයක් ඇති තැනකයි. එහෙමයි. රෝගයක් ඇති තැනක රෝගියා විසින් රෝගයට අදාළ මාත්‍රාවෙන් ගන්නවා නම් තමයි ඒක ඖෂධයක් වෙන්නේ. රෝග නිවාරණය. එහෙමයි. තර රෝගයක් නැති තැනක ඒබඳු යම්කිසි ද්‍රව්‍යයක් අපි පරිහරණය කරනවා නම් ඒක රෝග නිවාරණය කිරීමේ චේතනාවක් නෙමෙයි එතන තියෙන්නේ. එතන තියෙන්නේ අර ඉන්ද්‍රියන් පිනවීමේ පිනවීමේ හෝ ඉන්ද්‍රිය විකලත්වය ඇති කර ගැනීමේ ඒකෙන් ලැබෙන යම්කිසි ආස්වාදයක් වින්දනයක් ලැබීමේ අවශ්‍යතාවය. එහෙමයි. අවසරයි. දැන් ඔය සමාජයේ පහළ තැන්වල කතා වෙන දෙයක් අපේ ස්වාමීන් වහන්සේ. දැන් මධ්‍ය පමා දට්ඨානා කියව මදේට ප්‍රමාදයට හේතු වෙනනේ. ඔව්. ඕක අර්ථ ගන්න අපේ සාහනස මද පමණට ගත්තට කමන්නේ නැහැ කියලා. නැහැ කියලා. අතර ඒ ඒ මොකද අර භාෂා විවාහාරය දන්නේ නැහැ. පාලිය දන්නේ නැහැ. දැනගත්තත් ඒගොල්ලන්ට ඒවා ගැන විශේෂ අවධානයක් යොමු කරන්න ඕනේ තමන්ගේ වාසියට හරව ගන්න. එහෙම අපේ. අර අර කතාවට කියන්නේ කණ්ඩෝන වුණාම කබරගොයක් තලගොයා කරගන්න. එහෙම අපේ. ඒ වගේ මිනිස්සුන්ට දේවල් වැරදි කරන්න ඕන වුණාම ඒ තමන්ගේ වාසියට දහම් පද පවා පරිවර්තනය කරලා හදා ගන්නවා. දැන් ඔය ගොඩාක් අද කාලේ ධර්මයේ විකෘති කරන අය ඉන්නේ ඒගොල්ලෝ වචන කඩ කඩ තමන්ට ඕන තැන්වල ඉන්නේ කඩලා අර්ථ දක්වන්නේ. ඉතින් ඒ විදිහට අර වැරදි කරන්න අවශ්‍යයි. නමුත් ඒගොල්ලෝ අනිත් අයට චෝදනා කරනවා. ඒගොල්ලෝ වැරදිකාරයෝ, ඒගොල්ලෝ දුස්සීලයෝ කියලා අර තමන්ගේ දෝෂේ වහගන්න ওই විදිහට මොන මොනවා හරි ඒවට හදාගන්න. එහෙමයි. ඉතින් එතකොට දැන් ගණිකා වෘත්තිය වගේ සමාජගත කරනවා කියලා කිව්වහම අතීත කාලේ ඔය රජ කාලේ එක්තරා ස්වභාවයක් තිබිලා තියෙන සමාජයේ නගර ශෝභිනීන් එතකොට ඒ නගර ශෝභිනියක් පත් කරනවා කියන එක වෙනම පදනම. එහෙමයි. එතකොට ගණිකා වෘත්තිය කියන එක වෙනම පදනම. එහෙමයි. එතකොට නගර ශෝභිනියක් පත් කිරීම හොඳයි කියන එක නෙමෙයි එකෙන් කියන්නේ. බුදුදහමට අනුව. නමුත් ඊටත් වඩා බරපතල හානිදායක තත්වයක් තමයි අර ගණිකා වෘත්තිය වගේ තත්ත්වයක් සමාජගත කෙරේ. එතකොට ඒවා සමාජ සම්මත වෙච්ච පමණට අපිට තීරණය කරන්න පුළුවන් කමක් නැහැ. ඒක සදාචාරයයි ඒක හොඳ දෙයක් කියලා. ඒක අර හරියට කුසේ සිටින දරුවා අංග විකල නම් ඝාතනය කරන්නට නීතියෙන් අවසරයක් ලැබෙනවා. ඉතින් අවසර ලැබුණාම එතකොට රාජ්‍ය වරප්‍රසාද මත මිනී මරනවා. කියලා කියනවා ඇරෙන්නට ඒක නිවැරදි දෙයක් කියලා කියන්න පුළුවන් කමක් නැහැ. එහෙමයි. එතකොට මත්ද්‍රව්‍ය මත්පැන් ආදිය මෙන්න මේ ප්‍රමාණයෙන් ගත්තට කමක් නැහැ කියලා සමාජ නීතියක් ගේනවනම් එතකොට ඒක ඖෂධයක් හැටියට රෝග නිවාරණය කිරීමට ඖෂධ සම්පාදනය කරන්න නිදහස් කරන්න පුළුවන්. එහෙමයි. ගංජා කියලා කියන්නේ එහෙමයි. ආයුර්වේදය භාවිතා කරන පාවිච්චි කරන හොඳ ඖෂධයක්. එහෙමයි. එතකොට ඒක ඖෂධයක් වෙන්නේ රෝගයකටයි. එහෙමයි. එතකොට එහෙම නැතුව හැමෝටම මේ මේ ප්‍රමාණයෙන් මේක පාවිච්චි කරන්න පුළුවන් වගේ නිදහසක් දෙනවා නම් ඒ රජයෙන් ලැබෙන නිදහස තිබුණයි කියලා අපේ දෝෂය සමනය කරන්න පුළුවන්කම එතකොට ඒ නිසා ලෝක සම්මුතිය රටේ නීතිය කියන එකෙන් හැම ප්‍රශ්නයක්ම අපට निराකරණය කරන්න බෑ විශ්ව ධර්ම න්‍යායට අනුව ඒක කුසලයක්ද අකුසලයක්ද කියලා විමසා බලන්නත් ඕන රටේ සමාජයේ පොදු පිළිගැනීමට අනුව ඒක වරදක්ද නිවැරදි දෙයක්ද කියලා විමසා බලන්නත් ඕනේ. ඊළඟට තුන්වෙනි කාරණය තමයි Tamanගේ පුද්ගලික අදිෂ්ඨාන, Tamanගේ ප්‍රතිපත්තිය, ඊළඟට Tamanගේ භූමිකාව මේ ආදී Tamanට පුද්ගලික කාරණා. ඒ කියන්නේ Tamanගේ අදිෂ්ඨානය කියලා කියන්නේ දැන් අටසිල් සමාදන් වෙන කෙනෙක් අපි හිතමු පොය දවසට අෂ්ටාංග පෞසත් සීලය සමාදන් වෙනකොට විකාල භෝජන වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා සමාදන් වෙනවා. ඒතර සමාදන් වුණාම ඒ තනත්තා අනිත් දවස් වලට ඉර හැරුණාම ආහාර ගන්නව රැටත් කෑම කනවා. එහෙම කෑවයි කියලා ප්‍රශ්නයක් නැහැ. හැබැයි එදා දවසේ ඔහු අදිෂ්ඨානයක් ඇති කරගන්නවා මං අද විකාලයේහි ආහාර ගන්නෑ කියලා. ඒතකොට ආහාර ගන්නෑ කියලා ඔහු සම්මත කරගත්තාම ඒ සම්මුතිය නිසා තමයි ඔහු එතන රැකෙන්නේ. එහෙමයි. එතකොට ඒක තමයි ප්‍රඥප්ති කියලා කියන්නේ. එතකොට මේ සම්මුතිය ඔහු බින්දොත් එතනදී ප්‍රඥප්ති වජ්ජ. එතකොට අපි සිල් පවාරණය කරනවා කියලා කියන්නේ මම දැන් මෙතෙක් වේලා මේ සීලය ආරක්ෂා කළා මෙතනින් එහාට මට මේ මේ සම්මුතිය මත මේ සීලය මත මට පිහිටා ඉන්න බෑ. එහෙමයි. එතකොට ඒ නිසා මම මෙතනින් එහාට මේක මේකෙන් බැහැර වෙනවා. එතකොට තමන්ගේ මනසට තමන් ඒ සංඥාව දෙනවා. දුන්නන් පස්සේ එතකොට අර තමන් ඒක සමාදන් වෙලා ඉඳගෙන මම මේ වැරද්ද කරන්නේ නැහැ කියලා ඉඳගෙන ඒක කළාම ඒක වරදක්. හැබැයි එතනින් එහාට මම මේ වරද කරන්නේ නැහැ කියන තැනකට මම අදිෂ්ඨාන කරගන්නේ නැහැ. එහෙමයි. හැබැයි එහෙම කරන්න පුළුවන් වෙන්නේ අර ලෝකවජ්‍ය ශික්ෂා පදවලට අපිට එහෙම කරන්න පුළුවන් කමක් නැහැ. ඊළඟට රටේ සම්මත වෙච්ච කාරණාවලට එහෙම කරන්න පුළුවන් කමක් නැහැ. ඔය විදිහට මම මේක රකින්නවද නැද්ද කියලා තීරණය කරන්න Tamanට පුද්ගලික නිදහස තියෙන්නේ. අර පෞද්ගලික Tamanගේ ප්‍රතිපදාව සකස් කරගන්නා කරුණවලදී පමණයි. එහෙමයි. ඒක ඒක රටේ නීතියට අදාළ වෙන්නෙත් නෑ. ඒක විශ්ව ධර්ම න්‍යායට මත ඒක අකුසලයක් වෙන්නෙත් නෑ. ඒ බඳු තැන්වලදී පමණයි අපිට පුළුවන් වෙන්නේ මට කැමති නම් මං විකාල භෝජනයෙන් වැළකී සිටීමේ සිල්පදය සමාදන් වෙනවා නැත්නම් මං ඒකෙන් සමාදම් වෙන්නේ නැහැ කියලා Tamanට නිදහස් වෙන්න පුළුවන්. හැබැයි පැවිද්දෙක් වශයෙන් ගත්තාම ඒ මහානකම තුල අනිවාර්ය සිල්පදයක් බවට පත් වෙනවා විකාල භෝජනයෙන් වැළකීම. ඒතර පැවිද්දෙක් හැටියට කියන්න පුළුවන් කමක් නැහැ. මට ඕන නම් මම විකාල භෝජනයෙන් වැළකීලා ඉන්නවා. නැත්තම් මම විකාල භෝජනයෙන් වැළකීලා ඉන්න නැතුව ඉන්න. ඒක මගේ නිදහස. එහෙම කියන්න බෑ පැවිද්දට. මේක සංඝ සංස්ථාවක්. මේක මේක සංස්ථාවක්. ඒතකොට මේ සංස්ථාවට ඇතුළත් වෙනකොටම එහි සමාජිකත්වයේ ගන්නකොටම උන්වහන්සේ කැමති වුණත් අකමැති වුණත් ඒ සම්මුතියට යටත් වෙලා. දැන් උපසම්පදාව දෙනකොට එහෙම ඒ උපසම්පදාවේදී ශික්ෂාපද ගොන්නක් කියන්නේ නැහැ. උපසම්පදා කරනවා කියලා සංඝ සම්මුතියකටයි ඇතුල් කරනවා. හැබැයි සංඝ සම්මුතියට ඇතුල් කරනකොට ඒ සම්මුතිය තුලම උන්වහන්සේ ඒ උපසම්පදා භික්ෂුවකට අදාළ සමස්ත ශික්ෂාවන්ට යටත් වෙලා. මම වදන්නේ නැහැ මට ඔච්චර රකින්න බෑ මගේ නිදහස තියෙන්න ඕන. එහෙම කියන්න බෑ. එහෙනම් ඉතින් ඒ ඒ සංස්ථාවට ඇතුල් නොවී ඉන්න ඕන. ඒ නිදහස ඕන. ඉතින් ගිහියෙක් හැටියට ඉන්නකොට ගිහියට පුළුවන් මම විකාල භෝජනෙන් ඕනනම් වලකිනවා නැත්තම් නිකන් ඉන්නවා. ඉතින් ඒක ඒ ගිහියට නිදහස තියෙනවා. හැබැයි ඒ ගිහිය අෂ්ටාංග උපෝසත සීලය සමාදන් වෙනවා කියලා එතනට ගියාට පස්සේ අපි හිතමු සුදු වතක් පෙරවගෙන අනිත් අයත් එක්කලා ඒ විදිහට සීල් සමාදන් වෙලා පන්සලට ගිහිල්ලා එහෙම සාමූහික ක්‍රියාවකට යෙදෙනකොට ආ මට ඕනනම් මං විකාල භෝජනෙන් වැළකීලා ඉන්නව නැත්තම් නිකන් ඉන්නව කියලා එතනදිත් එහෙම කියන්න බෑ. මොකද එතකොට තමන් අර සිල් සමාදන් වීම නැමැති සම්මුතියකට ඇතුළත් වෙලා. එහෙමයි. එතකොට ඒක යම්කිසි සංස්කෘතික අංගයක් බවට පත් වෙනවා. එතකොට දැන් සමහර දේවල් තමන්ගේ පුද්ගලික රුචි අරුචිකම් මත වෙනස් කරගන්න පුළුවන් වුණාට අපි පරිස්සම් වෙන්න ඕන ඒක සංස්කෘතිකමය කාරණයක් බවට පත් වෙනකොට. ඒක සමාජ සම්මුතියක් බවට පත් වෙනකොට. එතකොට තමන් ඒ தත්ත්වෙ පිහිටලා ඉන්නවා කියලා මුළු සමාජයම පිළිගන්නකොට එතනින් එහාට තමන්ට ඕන විදිහට ඒවා වෙනස් කරන්න බෑ. එහෙමයි. දැන් ඒවා තමයි භූමිකා කියලා කියන්නේ. දැන් අපි හිතමු මාතෘ භූමිකාව. දැන් තමන් දරුවෙක් සමාජයට දායාද කරනකොට ඒ මව්පියන් මාතෘ පිතෘ කියන භූමිකාව ඒගොල්ලන්ට කැමැත්තෙන් හෝ අකමැත්තෙන් හෝ එතන නියෝජනය කරන්න වෙනවා. එහෙමයි. එතකොට මගේ නිදහස මට තියෙන්න ඕන කියලා හරියන්නේ නැහැ. එයා දරුවෙක් හදලා දරුවා සමාජගත කරනවා නම් ඒ දරුවා සමාජයට උබින විදිහට සකස් කරනවා නම් ඒ ස්ත්‍රී පුරුෂයන්ට සිද්ධ වෙනවා අර මාතෘ පිතෘ භූමිකාව නියෝජනය කරන්න. එතකොට ඒ එතනට අදාළ යුතුයකම් වගකීම් එතනට අදාළ සදාචාරය ඒ දෙදෙනා තුල නොතිබුණොත් සමස්ත සමාජයට මේකෙන් ලොකු අන්තරායක්. එහෙමයි. ඉතින් එහෙමනම් එක්ක දරුවෝ නොහදා ඉන්නවා. එහෙමයි. දරුවෝ හදනවා කියන තැනට යනවා නම් ඒ භූමිකාවේ බර දරන්නට තමන් සූදානම්. ඉතින් ඒ නිසා මේ සමස්ත සමාජය තුළ මට ඕනනම් මම සිල් රකින්නෝ නැත්නම් මං සිල් රකින්නේ නැහැ කියලා ඒ විදිහේ හිතුවක්කාර සම්මුති වලට එන්න පුළුවන් කමක් නැහැ. එහෙම කරන්න පුළුවන් ඊටාම කුඩා තැන් තියෙනවා. අර විකාල භෝජනය ගැන කිව්වා වගේ. එතකොට එහෙම තැන් වලින් ඉතින් Tamanට කැමති විදිහට තමන්ගේ ප්‍රතිපදාව සකසගෙන යන්න පුළුවන්. නමුත් ඒක සමස්ත සම්මුතියක් බවට පත් වෙනකොට අපිට ඒ විදිහට වෙනස් කරන්න පුළුවන් කමක් නැහැ. එතකොට දැන් ඔය අපි කතා කළේ ගිහි දුස්සීලය කියන තැන එන්නේ අර අර විදිහට පුංචි පුංචි දේවල් මත නෙමේ පංචශීල ප්‍රතිපදාව තමයි ගිහියාගේ නিত্য සීලය වෙන්නේ. එතකොට ඒවා ලෝකවජ්‍ය ශික්ෂාපද හැටියට තමයි සැලකෙන්නේ. එතකොට මේ පංචශීල ශික්ෂාවන්ගෙන් එකක් හෝ කිහිපයක් හෝ පහම හෝ යමෙක් අතින් හිතාමතාම නැවත නැවත එයා ඛණ්ඩණය කරනවා නම් හිතාමතාම දැන දැන එහෙමයි ඛණ්ඩණය කරනවා නම් එතන එතනත්ත ගිහි දුස්සීලයක් හැටියටයි හඳුනා ගන්නට වෙන්නේ එහෙමයි එහෙමයි හිතාමත් වටිනා කාරණාවක් සාකච්ඡා කරමින් ඉන්නේ අපි මදක් ප්‍රධාන පාලක මැදිරි හා සම්බන්ධ වෙලා නැවතත් සාකච්ඡාව ආරම්භ අපි නැවතත් සුපුරුදු පරිදි සම්බන්ධ වෙනවා අපගේ මේ දහම් සාකච්ඡා මණ්ඩපයේට අපේ ස්වාමීන් වහන්සේ අපිට ඉතාමත් පැහැදිලිව පැහැදිලි කරමින් දේශනා කරමින් සිටියේ මේ ලෝකවජ්ජය සහ ප්‍රඥප්ති වජ්ජය අතර තියෙන වෙනස පිළිබඳව අපේ ස්වාමීන් වහන්සේ දැන් මේ සමාජයේ කතිකාවතක් තියෙනවා විශේෂයෙන්ම මේ තරුණ පරපුර අතර මේ සිල් ඒ වගේම මේ සම්මුති මේවා මේ අපි පනවගත දේවල් මේ තුලින් අපේ ජීවිතය ඊටාම හිර කරනවා දැන් පහුගිය දවස්වල මේ සමාජ මාධ්‍යවල ඊටාම කතාබහට ලක් වෙච්ච දෙයක් තමයි මේ මිනිස්සුන්ට ජීවිතේ විඳින්න තියෙන එක අවහිර කරන මේ න්‍යාය පත්‍රයක් තමයි මේ සීලය කියන්නේ කියන එක. ඒ සම්බන්ධව කොහොමද අපේ ස්වාමින්වහන්සේ වහන්සේ? ඇත්තටම ඉතින් ඒ කතාව හරි. ඒ කියන්නේ මිනිස්සුන්ට විඳින්න තියෙන දේවල් යම් යම් ආකාරයෙන් බාධා කරන වැඩපිළිවෙලක් තමයි සීලය කියන්නේ. ඒතර මිනිස්සුන්ට විඳින්න තියෙන දේවල් ඒ විදිහෙන්ම අවිචාරවත්ව විඳගෙන ගියොත් ඒ පුද්ගලයා සම්පූර්ණ සත්ව ගතියටයි වැටෙන්නේ. එහෙම. ඒ කියන්නේ දැන් සාමාන්‍ය සත්තුන්ගේ ස්වභාවය තමයි හැඟීම් වලට අනුව කටයුතු කරන ගතිය සහ ඇබ්බැහි වලට අනුව කටයුතු කරන ගතිය. ඇබ්බැහි වලට වහල් වීම හැඟීම් වලට වහල් වීම. උදාහරණයක් හැටියට ගත්තොත් දැන් සුනකේකුට ඌට රාගසිතක් ඇති වුණොත් කාම සංඥාවක් ඇති වුණොත් ඌ ඒ ඒ එතනම එහෙමම ක්‍රියාත්මක වෙනවා. ඌට මේ පන්සලද හාමුදුරුවෝ ඉස්සරහද බුදු මැදුරේද එතකොට බෝධිය ළඟද පෝය දවසේද උපාසකම්මල බලා ඉන්නවද ඒ කතන්දර උට මුකුත් නැහැ උගේ උගේ වැඩේ හැමම කරනවා එතකොට ඒක තමයි තිරසංගතිය එහෙම එතකොට දැන් මිනිස්සෙකුට කාම සංඥාවක් ඇති වුණාන් පස්සේ ඊට වඩා හිතන්නට ඕන හිතන්නට ඕන කල්පනා කරන්නට ඕන මේක යෝග්‍යද අයෝග්‍යද එතකොට මේකෙන් සමාජගත වෙන්නේ කුමක්ද එතකොට ඒ හැම පැත්තම කල්පනා කරලා බලලා ඕන මිනිස්සෙක් හැටියට ඒ හැඟීම පාලනය කරගත යුතුද එහෙම නැත්නම් ඒක ක්‍රියාවට නැංවිය යුතුද එතකොට ඒ කාරණේ තීරණය කරද්දී Tamanට අර Tamanගේ හැඟීම යටපත් කරගන්නට තරම් සිහියක් නුවණක් සංයමයක් ඒතනත්තා තුල නැතිනම් එහෙමයි ඒතනත්තා අර තිරසනාට වඩා වෙනස් වෙන්නේ නැහැ නෑ එහෙමයි එතකොට ඒ තැනත්තා මිනිස්සෙක් කියලා කියන්නේ එතකොට මිනිස්ස කියලා කියන්නේ ඒ මනසින් උසස් తත්වයේ මනසින් උසස් తත්වයේ ගොඩනගෙන්නේ ඒ හැඟීම මතම වහල් වෙන්නේ නැතිව ඒ මනසට මිනිසයා කියන්නේ සතෙක් සත්වයක් නිසා මිනිසයාටත් ඒ සත්වයින්ට සාධාරණ හැඟීම් මතුවෙනවා. එහෙම. කාමය, කෝපය, මෝහය, මාන්නය මේ ආදී මනෝභාවයන් මතුවෙනවා. හැබැයි මතුණාට මිනිස්යාට පුළුවන්කම තියනවා ඒක උචිතද අනුචිතද? ඒකෙන් කුසලයක්ද සිද්ධ වෙන්නේ අකුසලයක්ද සිද්ධ වෙන්නේ? එතකොට මේක මහජනයාට එහෙම නැත්නම් ලෝකයාට ප්‍රකට වීම සුදුසුද? එහෙම නැත්නම් අප්‍රකට වීම සුදුසුද? දැන් උදාහරණයක් හැටියට අපි ගමු දැන් අබුසැමියන් හැටියට ජීවත් වීම ඒක බුදුරජාණන් වහන්සේවත් තහනම් කරපු දෙයක් නෙමෙයි. හැබැයි දැන් මේක බුදුහාමුදුරුවෝ තහනම් කරලා නැහැ. ඒක මිනිස්යාගේ මේ පොදු සම්මුතියක් එහෙම නැත්නම් ඒක පොදු අවශ්‍යතාවයක් කියලා මේ අනිත් සියලු දෙනා බලාගෙන ඉඳද්දි ඒ විදිහට අඹසැමියන් හැටියට හැසිරෙන්නට යන්නේ නැහැ. එතකොට එහෙම වෙනවා නම් එතන තියෙන්නේ අර අර සත්ව ගතිය. එතකොට තිරිසන් සතෙක් සහ මිනිස්සෙක් අතර තියෙන විශේෂත්වය තමයි ඒ හැඟීම් මතුණාට ඒ හැඟීම ඒ විදිහටම ක්‍රියාවට නංවන්නේ නැහැ. විමසා බලනවා ඒක කුසලයක්ද අකුසලයක්ද? ඒ අවස්ථාව උචිතද? ඒ එහෙම නැත්නම් ඒ එතන ඉන්න පුද්ගලයෝ එහෙම නැත්නම් ඒ ඒ ක්‍රියාවට නතු වෙන විදිහ මේ හැම දෙයක් පිළිබඳවම හොඳට විමසලා බලලා තමන්ටත් අනුන්ටත් අනර්ථයක් නොවන අර්ථ සම්පන්න විදිහට තමන්ගේ සිතුවිලි වචන ක්‍රියා එහෙම හසුරවන්නට දක්ෂ බව තමයි ප්‍රඥාව. එහෙමයි. එතන තමයි මනසේ දියුණු බව. ඉතින් ඒ தත්ත්වෙට අපිව ගොඩනගන්න යම්කිසි සීමාවන් අපිට තියෙනවා. ඒ සීමාවන් නොතිබුණොත් එහෙම අර අර සතාට වෙච්ච වැඩේ තමයි වෙන්නේ. ඊළඟට කෝපයක් මතුවෙච්ච ගමන් ඒ කෝපයට අනුව සතා ක්‍රියාත්මක කරන සුනකයාට කෝපය මතුවෙච්ච කෙලිම හපා කරනවා. එතකොට එතන එතනින් එහාට සදාචාරයක්වත් මොකක්වත් නැහැ. හැබැයි මිනිස්සයාට කෝපය මතුණාට ඒ මිනිස්සයා හිතලා බලනවා මේ මවද මේ පියාද එතන මව්පියෝ ගැනත් අපිට සමහරලාට කෝපය මතුවෙන්න පුළුවන්. කෝපය මතුණා කියලා අපි අම්මා තාත්තත් එක්කලා ගැටෙන්න හැපෙන්න අම්මා තාත්තට හානි කරන්න ගියොත් ඒක බරපතල අකුසලයක් කියන බව දන්න නිසා තමයි මව්පියන් පිළිබඳව යම් නොමනාපයක් ඇති වුණා වුණත් ඉක්මනින් ඒක මනසින් දුරු කරගන්න උත්සාහ කරන්නේ. ඒක අනර්ථයක් කියන බව. හැබැයි තිරසන් සතාට එහෙම ප්‍රශ්නයක් නැහැ. ඊළඟට භික්ෂුන් වහන්සේ පිළිබඳව යම්කිසි නොසතුටක් නොමනාපයක් ඇති වුණා වුණත් සදාචාර සම්පන්න පුද්ගලයා භික්ෂුවත් එක්කලා ගැටෙන්නේ නැහැ. එයි ගැටෙන්නේ නැත්තේ ඒකෙන් Tamanට හානියක් සිද්ධ වෙනවා සමාජයටත් හානියක් සිද්ධ වෙනවා. එහෙම අපි. එතකොට දැන් අද අද සමාජයේ වෙලා තියෙන්නේ දැන් අපි හිතමු රටේ ප්‍රධානියා, රටේ රජු, රටේ ජනාධිපති ආදී මේ මේවා නිල, මේවා නිලතල, තනතුරු එතකොට එතන ඉන්න පුද්ගලයාගේ දුබලකම් තියෙන්න පුළුවන්. ඒක වෙනම කාරණා. හැබැයි මේ ජනාධිපති එහෙම නැත්නම් රටේ රජු කියන තැනට දෝෂාරෝපණය කරමින් නිග්‍රහ කරමින් එතන හැල්ලුවටපත් කරන් පස්සේ සමස්ත රටකම පාලන තන්ත්‍රය කඩා වැටෙන්නට කිසි කෙනෙක් එතනට අවනත නොවෙන්න ඒක හේතුවක්. එහෙමයි. ආයතනයක ප්‍රධානියා කියන්නේ සභාපති කියන්නේ ඒතර ඒක තනතුරක්. ඒකේ ඉන්න පුද්ගලයාගේ දුර්වලකම් තියෙන්න පුළුවන්. ඒ දුර්වලකම් වෙනම සාකච්ඡා කරමින් ඒවා වෙනස් කරගන්න. හැබැයි මේ පුද්ගලයාගේ දුර්වලකම් නිසා අර තනතුරට නිග්‍රහ කරන්න ගියොත් එහෙම ඒ සභාවේ කිසිම කෙනෙක් සභාපති කියන තැනට අවනත වෙන්නේ නැතු යනවා. අර අපි උදාහරණයක් විදිහට ගත්තොත් මූණ එක තරහ වෙලා නහය කපා ගත්තා වගේ වැඩක් වෙනවා. එහෙම. එතකොට දැන් දැන් සංඝ සමාජයක මහානායක හාමුදුරුවෝ කියන්නේ එතන තනතුරක්. එහෙමයි. එතකොට ඒකේ ඉන්න පුද්ගලයාගේ භික්ෂුවගේ දුර්වලකම් තියෙන්න පුළුවන්. එහෙම තියෙනවා නම් ඒවා වෙනම සකස් කරගන්නට ඕනේ. ඒක ඒක වෙනම කතිකාවතක්. එතකොට හැබැයි ඒ තනතුරට නිග්‍රහ කළා පස්සේ සමස්ත භික්ෂු සමාජයටම නායකත්වයක් නැති වෙලා ඉතින් අද මේ සමාජය තුළ ඔය විදිහට මේ අපි සීලයෙන් හිර කරලා තියෙන්නේ අපේ නිදහස නැති කරලා තියෙන්නේ ආදි වශයෙන් ওই මැසිවිලි නගන්නේ මොකද අර ලෝක දැන් මේ මේ අන්තර්ජාල සම්බන්ධතාවයත් එක්කලා විශ්ව ගම්මාන සංකල්පයත් එක්කලා ඔක්කොම එකට කලවම් වෙලානේ තියෙන්නේ. එහෙම අපි. එතකොට එක එක අර නිකන් වනචාරී සංස්කෘතීන් තියෙන ඒවා ඕන තරම් අන්තර්ජාලයෙන් එනවා මහජනයා වෙත. එතකොට ඒව දැක්කන් පස්සේ මිනිස්සු කල්පනා කරනවා ඒක තමයි නිදහස. එහෙම. ඒගොල්ලෝ කොච්චර ඇයි අපට ඒ නිදහස නැත්තේ කියලා එයයි කල්පනා කරනවා. ඉතින් කල්පනා කරන් පස්සේ ඒගොල්ලොත් එතරට පැමිණෙන්න වෑයම් කරනවට තියෙන සම්මුතිය ඔක්කොම කඩා එතකොට මේ හැම රටකම තියෙන සංස්කෘතිය සදාචාරය කියන එක දෙදරා යන්නට ඔය සංකල්පන හේතුවක් වෙලා තියෙනවා. එතකොට දැන් ඒකේ අනර්ථය කොච්චරද කියනවනම් අවසානයේ ගුණයක් දහමක් කියන එකට මුල් තැන දෙනවට වඩා අර හැඟීම් ඇබ්බැහි එක්කලා විඳින එක තමයි මානව හිමිකම. එතකොට මානව හිමිකම කියලා මානවයාගේ හිමිකම් වලට නෙමෙයි මේ යන්නේ. අර සතා සිව්පාවටත් අදාළ හිමිකම් වලට තමයි ඒ යන්න උත්සාහ කරන්නේ. දැන් සමහර ස්වාමීන් වහන්සේලාගෙත් ওই වගේ තර්ක තියෙනවා. ඒ කියන්නේ අපිට තියෙන්න ඕන නිදහස. අපිට කෙස් වවන්න ඕන නම් කෙස් වවන්න නිදහස තියෙනවා. සිවුර අපට ඕන විදිහට පෙරවන්න නිදහස තියෙනවා. ඉතින් අන්න ඒ විදිහේ සංකල්ප. ඉතින් එහෙමනම් ඉතින් මේ මේ සංස්ථාවෙන් බැහැරට ගිහිල්ලා ඒවා කරගන්න. එහෙම. දැන් ඕනම ආයතනයකට ඇතුළත් වෙනකොට එහි සමාජිකත්වය ගන්නකොට ඒ ආයතනයට අදාළ නීති රීති පද්ධතියක් තියෙනවා. ඒ නීති රීති ටිකට එකඟ වෙන්න බැරි නම් එයින් බැහැර වෙන්න. හැබැයි එයින් බැහැර වෙලා මම මේ ආයතනයේ සමාජිකයෙක් කියලා යාට ඕන ඕන දේවල් කරන්න බෑ. දැන් ඔය අද සිවුරු පෙරවගත්තු සමහරු කරන්නේ භික්ෂු සමාජය නියෝජනය කරනවා කියලා පෙන්නනවා සිවුර නිසා. හැබැයි මට ඕන විදිහට මම වැඩ කරනවා. එහෙමයි. දැන් ඔය ධර්මයේ විකෘති කරන ඔය ඇත භික්ෂුන් වහන්සේලාගේ උපසම්පදා උපසම්පදා මොකටද? බුදුහාමුදුරුවොත් උපසම්පදා වුණාද? උපසම්පදා වෙලාද නිවන් දකින්න? ඉතින් උපසම්පදා වෙන්න ඕනේ නිවන් දකින්න. ඒකනේ ගිහියටත් නිවන් දකින්න පුළුවන්. හැබැයි ගිහියා පැවිදි සංස්ථාවට ඇතුල් කරගන්නේ නැහැ. එතකොට මේ මේ සංස්ථාවේ සමාජිකත්වයේ ගන්නවා නම් ඒකට අදාළ නීති රීති වලට ඇතුළත් වෙන්න. එහෙම නැත්නම් ඒකෙන් බැහැර වෙලා නිවන් දකින්න කටයුතු කරන්න. නිවන් දකින්න මග ඒක ඒක ඕන කෙනෙකුට විවෘතයි. හැබැයි මේ සංස්ථාවක සමාජිකත්වයක් ගන්නවා නම් ඒකෙනේ ඉදිරියට වලට ඇතුළත් වෙන්න ඕන. ඒකයි නිවන් මාර්ගය දෙක පටලවාගෙන හරියන්නේ නැහැ. එහෙම. ඉතින් අන්න ඒ විදිහට අද ගිහි පැවිද ගිහියනුත් ඒ වගේ ඇතැම් පැවිද්දොත් ඒ වගේ මුගක් වෙලාවට අර ඒ ඒව පදනම් පටලවා ගන්න. එහෙම. ධර්මයේ පදනම, විනයේ පදනම, ආයතනික පදනම. එතකොට අර විශ්ව ධර්ම න්‍යාය, ලෝක සම්මුතිය තමන්ගේ පුද්ගලික ප්‍රතිපදාවන් මේ හැම එකක්ම එකට පටලවා ගන්න. ඉතින් එතකොට ඒතනත්තට සීලය මොකක්ද? සීලය සීමා මායින් මොකක්ද? කල යුත්ත නොකල යුත්ත මොකක්ද කියලා එහෙම ਵਿਚාරයක් නැහැ. අපි ස්වාමිනාස දැන් මේ වැඩසටහන ආරම්භයේදීම ඔබ වහන්සේ මේ ගිහි දුසිල්වතා සහ පැවිදි දුසිල්වතා කියලා කාරණාවක් සඳහන් කරා. එතකොට අපේ ස්වාමීන් වහන්සේ දැන් හුඟක් මේ සමාජයේ තියෙන දෙයක් තමයි මේ වික්ෂු සංස්ථාවටම ගරහනවා මේ යමෙක් දෙන්නේ කරන්නා වූ වැරද්දක් නිසා. ඒ පිළිබඳව අපේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ පැහැදිලි කිරීම. ඔව් ඇත්තටම දැන් පැවිදි දුස්සීලයා කියන්නේ කවුද කියලා තේරුම් ගන්න නම් විනය ප්‍රඥප්ති පිළිබඳ හොඳ වැටහීමක් තියෙනවා. එහෙමයි. අපි අර මුලිනුත් කතා කළා වගේ බොහෝ වෙලාවට ගිහියෝ මේ කාරණා තීරණය කරන්නේ ධහම විනය ගැන වැටහීමක් ඇතුව නෙමෙයි ඒ ඒ ගොල්ලන් විසින් හදාගත්තු මතිමතාන්තර සම්මුති මත. එහෙමයි. එතකොට ඒ සම්මුතිත් එක්කලා ඒගොල්ලෝ තීරණය කරනකොට තමන් නිදොස්ය කියලා කියන්නත් අන් අය වැරදි කියලා කියන්නත් එක එක රාමු හදාගන්න. ඒව මත සිල්වත්කම් දුසිල්වත්කම් තීරණය කරන්න පුළුවන්කමක් එහෙමයි. ඉතින් මහානායක හඳුරෝ ඒ සම්බන්ධව පැහැදිලිව දක්වනවා පැවිදි දුස්සීලයා කියලා කියන්න පුළුවන් කාටද භික්ෂු සීලය වූ උපසම්පදාව පරාජිකා පත්‍ය හැර අනික් ආපත්‍යයකට පැමිණීමෙන් නැති නොවේ පරාජිකා නොවූ සියලුම භික්ෂූහු සිල් ඇත්තෝය විකාල භෝජනාදී දේවල් කිරීමෙන් භික්ෂුවට ඇවැත් සිදුවන්නේ උපසම්පදා සීලයේ ඇති නිසාය එබඳු සීලයක් නැති ගිහියාටත් ඇවැත් නැත පරාජිකාවට පැමිණි තැනැත්තාටත් ඇවත් නැත. විනය පිටකෙහි පරාජිකාවෙන් අන්‍ය නොයෙක් ගරුක ලහුකාපත්ති වලට පැමිණියා වූද බොහෝ ඇවත් වලට පැමිණියා වූද භික්ෂූන් ගැන සඳහන් වන තැන් බොහෝය. ඒ එක තැනකවත් ඒ භික්ෂූන් දුස්සීල බව කියා නැත. දුස්සීල බව කියා ඇත්තේ පරාජිකා වූ භික්ෂූන් ගැන පමණයි. එතකොට භික්ෂූන් වහන්සේලාට ආරක්ෂා කළ යුතු ශික්ෂාපද 220ක් තියෙනවා. එහෙමයි. අධිකරණ සමතත්ත්ව කළා 227යි. එහෙමයි. එතකොට ඔය 227න් දුස්සීල භාවයට පැමිණෙන කරුණු තියෙන හතර. හතරයි. එහෙමයි. ඒ තමයි පරාජිකා හතර. පරාජිකා කියලා කියන්නේම පැරදීමටපත් වෙනවා. ඒ කියන්නේ ඒ සංඝ සංස්ථාවේ සමාජිකත්වයෙන් එතනත්තා ගිලිහෙනවා. එහෙමයි. එතකොට එහෙම කාරණා හතරක් දක්වලා තියෙනවා මොනවද? මෛත්‍රණ සේවනය ඊළඟට සොරකම මනුෂ්‍ය ඝාතනය සහ තමන් ළඟ නැති ධාන අභිඥා මාර්ගඵලාදිය නැති බව දැන දැනම තියනවා කියලා ප්‍රකාශ කරමින් ලෝකය රැවටේ. ඒකට කියන්නේ උත්තරී මනුෂ්‍ය ධර්ම ආරෝචනය. එතකොට මෙන්න මේ කියන කාරණා හතර මෛතුන සේවනය අද සොරකම මනුෂ්‍ය ඝාතනය, සත්ව ඝාතනය නෙමෙයි මනුෂ්‍ය ඝාතනය. ඊළඟට උත්තරී මනුෂ්‍ය ධර්ම නැතිව ඇති බව ඇඟවීම. එතන මේ காரணා හතරෙන් එකක් හරි යම් භික්ෂුවක් අතින් සිද්ධ වුණොත් ඒ භික්ෂුව මහානකම ඒ කියන්නේ උපසම්පදා භික්ෂුත්වයෙන් උන්වහන්සේ ගිලිහෙනවා. ඒක මේ විශේෂයෙන් ආය කරන්න දෙයක් නෙවෙයි වෙච්ච ගමන් වෙච්ච ගමන් ඉවරයි. සමාජිකත්වය ඉවරයි. එහෙමයි. එතනින් එහාට හැබැයි උන්වහන්සේ ඒ බව පිළිගෙන සාමණේර පැවිද්දෙක් වශයෙන් හෝ එහෙම නැත්නම් සිවුරු හැර ගිහිල්ලා ගිහියෙක් හැටියට හෝ උන්වහන්සේ ප්‍රතිපත්ති පිරුවොත් සාංශාරික වශයෙන් පාරමිතා වැඩිලා තියෙනවා නම් ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම වැඩිලා තියෙනවා නම් උන්වහන්සේට නිවන් දකින්න බාධාවක් නැහැ. එහෙමයි. එතකොට දැන් අච්චර මිනී මරමරා හිටපු අඟුලිමාල මිනී මරීම කියන්නේ ඉතින් බරපතලම අකුසලයක් නේ. එහෙමයි. එතකොට නමුත් ඒ ඒ තනත්තා පසුව පැවිදි වෙලා සසර ගමන නිම කළා. එතකොට දැන් මේ මෙතන කියන කාරණා හතර ගත්තාම මෛතුන සේවනයේ කියලා කියන්නේ ඉතින් සාමාන්‍ය ලෝකයාට පොදු කාරණේ. එහෙමයි. හැබැයි භික්ෂුවට ඒක අනුචිත කාරණේ. එතකොට භික්ෂුවට අනුචිත නිසා. එතකොට ඒ ඒ සංස්ථාව තුල ඒක නොවිය යුත්තක්. ඒ ඒ මොකද මහානකම කියන එක පදනම් වෙන්නෙම බ්‍රහ්මචර්යාව. එහෙම. ගිහියාගේ සහ පැවිද්දාගේ තියෙන ප්‍රධාන වෙනස තමයි ඒ මෛතුන සේවනයේ වැලකී සිටීම පැවිද්දාගේ සීලේ මූල කාරණා. එහෙමයි. එතකොට ගිහි සීලය සදාර බ්‍රහ්මචර්යාව මත පැවිදි සීලය ආර්ය බ්‍රහ්මචර්යාව මත. ආර්ය බ්‍රහ්මචර්යාව කියලා කියන්නේ ස්ත්‍රීන් සමගවත් පුරුෂයන් සමගවත් සතෙක් සිව්පාවෙක් සමගවත් කායික වශයෙන් සංසර්ගයක් ඇති කරගන්නේ නැහැ. එහෙම. එතනට මෛතුන සේවනයට යන්නේ. එතකොට ඒක තමයි පැවිද්දාගේ සීලෙහි ප්‍රධානම කාරණය. එතකොට ඒක ගිහියාට ගිහියාගේ සීලය සම්බන්ධව ගන්නකොට ගිහියාට කාම මිත්‍යාචාරයයි නොසුදුසු කාම සේවනය කියන එක. ඒ කියන්නේ තමන් ලෝක සම්මතයේ මත ආවාහ විවාහ කරගත්තු ස්ත්‍රියක් සමග පුරුෂයෙක් සමග මෛතුන ධර්ම සේවනය කියන එක ගිහියාගේ සීල ප්‍රතිපදාව තුල එක් කාරණයක්. එතකොට කාම මිත්‍යාචාරයෙන් වැළකීලා සදාර සන්තුෂ්ටියෙන් යුක්ත වීම. සදාර සන්තුෂ්ටියෙන් කියන්නේ තමන්ගේ බිරිඳගෙන් තෘප්තිමත් වීම. එහෙමයි. එතකොට එතන ගිහියාට සීලය. ගිහියාට සීලය වෙන දේ පැවිද්දාට දුස්සීලයක් වෙනවා. ඒ දුස්සීලයක් වෙන්නේ ඒ පැවිදි ප්‍රතිපත්තියේ තියෙන පදනම මත. එතකොට දැන් එතන යම්කිසි කෙනෙක් යම්කිසි භික්ෂුන් වහන්සේ නම ඒ විදිහට ස්ත්‍රියක් සමග හෝ පුරුෂයෙක් සමග හෝ සතෙක් සිව්පාවෙක් සමග හෝ ඒ විදිහට මෛතුන ධර්ම සේවනයට පැමුණුනොත් ඒ තනත්තාගේ සීල භේදනය වෙනවා. එතකොට ඒ එතන සිද්ධ වෙන්නේ කොහොමද කියන එක ඉතින් විනය ප්‍රඥප්ති වලට අනුව විශේෂයෙන් හඳුනා ගන්න. අතින් ඇල්ලුවයි කියලා ස්පර්ශ කළයි කියලා එහෙම ඒ සීලය පරාජිකාවටපත් වෙන්නේ නැහැ. ඒ පරාජිකාවටපත් වෙන විනය ක්‍රමය මොකක්ද කියලා හරියට හඳුනාගත්තන් පස්සේ ඒ தත්වෙට ක්‍රියාත්මක වුණොත් ඒ භික්ෂුව පරාජිකාවට පැමිණි කෙනෙක් හැටියට හඳුනනවා. දැන් අපි මේ කියන්නට උත්සාහ කළේ එතකොට මහානකමේ පදනම බිඳිලා. හැබැයි බිඳිලා වුණාට ඒ ඒ ඒ භික්ෂුව මේ නිවන් දැක ගන්නට බැරි විදිහේ අපරාධයක් කරගෙන නැහැ එතන. එහෙම ආනන්තරීය පාප කර්මයක් නෝන. පාප කර්මයක් කරගෙන නැහැ එතන. එහෙමයි. ඒ සාමාන්‍ය ලෝකයාට සාධාරණ වූ කාමෙහි යෙදিলা තියෙනවා. එහෙමයි. එතකොට නමුත් හැබැයි ඒකට මහානකම තුල ඒ සංස්ථාව තුල සමාජිකත්වයේ තුල ඒකට ඉඩක් නැහැ. ඒ නිසා උන්වහන්සේ සමස්ත මහානකමේ පදනමෙන්ම ගිලිහෙනවා. එහෙමයි. ඒ නිසායි පරාජිකා කියන්නේ. එහෙමයි. හැබැයි උන්වහන්සේ ඒ බව තේරුම් අරගෙන එතනින් එහාට සාමණේර පැවිද්දෙක් හැටියට හෝ ගිහියෙක් හැටියට ඉඳගෙන ප්‍රතිපත්ති පුරනවා නම් ಗುಣධම් වඩනවා නම් ත්‍රි හේතුක ප්‍රතිසන්දයක් තියනවා නම් පාරමිතා වැඩිලා තියනවා නම් බෝධිපාක්ෂික ධර්ම වැඩිලා තියනවා නම් ඒ භවය තුලම උන්වහන්සේට සෝවාන් වෙන්න රහත් වෙන්න කිසිදු බාධාවක් ඇත්තේ නැහැ. හැබැයි යම් කිසි පැවිද්දෙක් ඒ විදිහට පරාජිකාවට පැමිණිලා ඒ පැමුණුණු බව දැන දැනත් පැවිද්දෙක් හැටියටම පෙනී සිටිනවා නම් එහෙමයි අවසර අපේ ස්වාමීන් වහන්සේ දැන් ඇත්තටම හුඟක් සමාජයේ ඒ වගේ වෙනවා ඒ කියන්නේ යම් කිසි විදිහකට තමන්ගේ තියෙන දුසිල්වන්තකම ඒක සාධාරණීකර ගනිමින් ඒ සංස්ථාවේ රැකෙන්න බලනවා ඔව් එතකොට එහෙම කළොත් ඒක නිවන් මඟ හුරන්නට පමණක් නෙමේ ස්වර්ග මාර්ගය හුරන්නටත් හේතුවක් එහෙමයි කෙලින්ම අපාගත වෙන්නට ඒක කාරණයක් මොකද එතන කරන්නේ වංචාවක් එතකොට එතන තමන් දුස්සීල බව දැන තමන්ට මේ මේ සංස්ථාව තුල සමාජිකත්වය තමන්ට දැන් හිමි නැහැ කියන බව පැහැදිලිව දැන දැන වංචනික විදිහට හොරට එහි සමාජිකය. එතකොට හොර සමාජිකත්වයක් දරනවා ඒ ආයතනය. එහෙම. හොර සමාජිකත්වයක් දරමින් අර සමස්ත සංස්ථාවේම වැඩ කටයුතු අවුල් කරනවා. එහෙම. එතකොට එහි තියෙන පිරිසුදු බව නැති කරනවා. එතකොට ඒ කාරණේ බරපතල අපරාධයක්. ඒක ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ලෝකේ ඉන්න ලොකුම හොරා කියලා. එතකොට අනිත් මේ අන්සතු දේවල් හොරකම් කරනවට වඩා තමන් ඒ සංස්ථාවේ සමාජිකත්වයේ තමන්ට අහිමි වෙලා තමන් සම්පූර්ණයෙන් පරාජිකවටපත් වෙලා දුස්සීලයක් වෙලා එහෙම නොවුනා වගේ පෙනී සිටිනවා නම් ඒක ලෝකේ ලොකුම හොරකම. එහෙම. එතකොට ඒ වංචනික බව තමයි උන්වහන්සේගේ ස්වර්ග මෝක්ෂ මාර්ගය අහුරන්නේ. එහෙම. එහෙම නැත්නම් උන්වහන්සේක අවංකව පිළි අරගෙන තමන් අතින් වෙච්ච දේ තේරුම් අරගෙන ඒ සංස්ථාවෙන් ඉවත් වෙලා තමන් ගුණධම් වැඩුවොත් නිවනට බාධාවකුත් නැහැ දෙව්ලෝපතට මනුලෝපතට බාධාවකුත් නැහැ. එහෙමයි. ඊළඟට දෙවෙනි කාරණය වෙන්නේ සොරකම. අදත්තා දාන. ඒ සොරකම කියන්නේ අකුසලයක්. ඒ නිසා ඒ ඒ සොරකමේ ප්‍රමාණයට ඒ තනත්තාට සසර ගමනේ දුක්ඛ විපාක විඳින්නට සිද්ධ වෙනවා. තමන් සතු දේවල් අහිමි වීම සහ මරණාසන්න මොහොතේ ඒක සිහිපත් වුණොත් දුගතිගාමී වෙන්න පුළුවන්. එහෙම. හැබැයි තමන් පරාජිකාවටපත් වුණා කියන බව දැනගෙන ඒ පැවිද්දා ඒ පැවිදි සංස්ථාවෙන් බැහැර වෙලා එක්කෝ සාමණේර පැවිද්දෙක් හැටියට හෝ නැත්නම් ගිහියෙක් හැටියට උන්වහන්සේ අර විදිහට ප්‍රතිපත්ති පුරනවා නම් අර අකුසලය තිබුණා වුණත් ඒ අතික්‍රමණය කරමින් උන්වහන්සේට අවශ්‍ය නම් සෝවාන් මාර්ගයට අරහත්ත්වයට පැමිණෙන්නට බාධාවක් නැහැ. එතකොට අතන අකුසලයක් තියෙනවා. එහෙමයි. දැන් මෛතුන ධර්ම සේවනය කියන එක අර හොරකම වගේ අකුසලයක් කියන තැනට ගන්න බෑ. එතන තියෙන ප්‍රශ්නා මූලික කර්මයක් සිද්ධ වෙනවා. නමුත් අර සොරකම් කිරීම වගේ බරපතල තැනක් නෙමෙයි. එතන අර මහානකම සම්බන්ධ බරපතල කාරණා. මේවා පරිස්සමින් තේරුම් ගන්න. එහෙමයි එහෙමයි එහෙමයි. එතකොට මහානකම සම්බන්ධව ගත්තහම මෛතුන ධර්ම සේවනයේ තමයි බරපතලම වරද. හැබැයි ඒක අර සොරකම ඝාතනය වගේ එකක් ගත්තහම එහෙම අපරාධයක් නෙමෙයි. එහෙමයි. එතන පොදු සත්‍ය ධර්මතාවය. එහෙමයි. එතකොට ඒව හරියට තේරුම් ගත්තොත් ඒ භික්ෂුන් වහන්සේට මෛතුන ධර්ම සේවනයෙන් පරාජිකාවටපත් උනත් අදත්තාදානෙන් පරාජිකාවටපත් උනත් උන්වහන්සේට ඕන නම් පුළුවන් සාමණේර පැවිද්දෙක් හැටියට හෝ ගිහියෙක් හැටියට ඉඳගෙන ඉතින් සාමණේර පැවිද්දෙක් හැටියට පවතින්නටත් නැවත සෙල් සීලෙහි පිහිටන්නට. මොකද අදත් ආදානය කියන එක සාමණේර පැවිද්දටත් අදාළයි. එහෙමයි. එතකොට සාමණේර පැවිද්දෙක් හැටියට ඉන්න කෙනෙක් වුණත් ප්‍රාණඝාතය සිද්ධ කළොත් අදත් ආදානය ඊළඟට මේ කාමසේවනය බොරු කීම, මත්පැන්. එතකොට මේ මේ පහෙන්ම සාමණේර පැවිද්දාගේ සීලය බිඳෙනවා. එහෙමයි. උපසම්පදා පැවිද්දාගේ සීලය බිඳෙන්නේ ඔය කියපු කරුණු හතරෙන් පළවෙනි එකමයි තුන සේවනය, දෙවෙනි එක සොරකම, තුන්වෙනි එක තමයි මනුෂ්‍ය ඝාතනය. මනුෂ්‍ය ඝාතනය කිව්වන් පස්සේ තමන් අවියාවුද අරගෙන ගිහිල්ලා මිනිස්සෙක් මැරීම හෝ එහෙම නැත්නම් අපි හිතමු දරු ගැබක් තියෙන අම්මා කෙනෙක් පැවිද්දෙක් සමග කියනවා අනේ හාමුදුරනේ මෙහෙමයි මේ මගේ දරුවා මේ විදිහට දැන් කුසේදී මෙහෙම ස්කෑන් කරලා බැලුවා අංග විකලයි. ඉතින් දැන් මේ බිහි වුණොත් බරපතල ප්‍රශ්නයක්. ඒ දරුවටත් ප්‍රශ්නයක් අපටත් ප්‍රශ්නයක් කියලා අපි හිතමු කියනවා කියලා. එහෙමයි. එතකොට ඔන්නේ පැවිද්දා උපදේශයක් දෙනවා. ආ ඉතින් ඕක දැන් මේ පිටරටවල එහෙමනම් ඕවට ප්‍රතික්‍රම තියෙනවා. මේ විදිහට පොඩි ඖෂධයක් දීලා මේ ඒ දරුවව අයින් කරන්න පුළුවන්. එහෙමයි. ඉතින් ඕ ඉපදීම ඒ දරුවටත් කරදරයක්, අම්මා තාත්තටත් කරදරයක්. ඒ නිසා ඕක සාමාන්‍ය දෙයක් නේ කියලා අර පැවිද්දා උපදෙස් දීලා ඒ උපදේශයේ මත පිහිටලා අරාම්ම යම්කිසි ප්‍රතිකර්මයක් කරලා අර දරු කලලය මල දරුවෙක් හැටියට බැහැර කරනවා නම් කෙලින්ම අර භික්ෂුව පරාජිකයි. එහෙමයි. <laughs> ඒ කියන්නේ තමන් අතින් ගිහිල්ලා මිනිස්සෙක් ඝාතනය කළත් මනුස්ස ඝාතනය සඳහා උපදෙස් දුන්නත් ඒ කවරාකාරයකින් හෝ මිනිස්සෙකුගේ දිවිතොර කිරීම ඍජු දායකත්වය හෝ අනුබල දීම හෝ ඒ හැම දෙයකින්ම ඒ භික්ෂුවගේ මහානකම මෙතරින් අවසන්. හැබැයි ඒ පැවිද්දාටත් එය තේරුම් අරගෙන භික්ෂු සංස්ථාවෙන් බැහැර වුණොත් ඕනනම් පාරමිතා පිරීලා තියනවා නම් ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම වැඩිලා තියනවා නම් ප්‍රතිපත්ති ගරුකව කටයුතු කළොත් සාමණේරයෙක් හැටියට හෝ ගිහියෙක් හැටියට නිවන් දකින්න බාධාවක් නැහැ. එහෙමයි. ඒකයි අපි අර මුලිනුත් කිව්වේ අඟුලිමාල කුමාරයා දහස් ගණනක් මිනිස්සු මරලත් නිවනට බාධාවක් කරගන්න නැතුව ඒ ගමන ගියා. එහෙමයි. ඒ කර්මය යටපත් කරගන්න. ඊළඟට හතරවෙනි කාරණය තමයි උත්තරී මනුෂ්‍ය ධර්ම නැතිව ඇති බවට වංචා ඒ කියන්නේ ධාන අභිඥා මාර්ගඵල. Tamanට නැති බව දන්නෝ දැන දැන තියනවා කියලා ලෝකයට අඟවලා ලෝකේ රවටලා සිව්පසාදී ප්‍රත්‍යලාභයන් ලබනවා. ඉතින් දැන් ඔතන අවස්ථා දෙකක් තියෙනවා. Tamanට මාර්ග ධානාභිඥා මාර්ගඵල නැහැ. නමුත් Tamanවත් දන්නේ නැහැ නැති බව. Taman හිතාගෙන ඉන්නවා තියනවා කියලා. එතකොට ඒකට කියන්නේ අධිමානය කියලා. ඒ Taman රැවටීම. එතකොට ඉතින් ලෝකෙත් එක්කලා කිව්වට ඒක අපරාධයක් නෙමෙයි. මොකද Tamanම රැවටිලානේ. එහෙමයි. Taman හිතාගෙන ඉන්නවා ඒක ඇත්තයි කියලා. එතන විනයෙන් නිදහස්. නමුත් යම්කිසි කෙනෙක් නැති බව දැන දැන ලෝකෙට අඟවලා ලෝකෙන් සත්කාර ලබනවා නම් ඒ තැනැත්තා මහානකමින් ගෙලිනවා. ඉතින් අද ඔය ඉන්න ඔය ධර්මයේ විකෘති කරන ඇතැම්මයි. අරිහතුන් වහන්සේලා ආදි වශයෙන් පෙනී හිටින ඒ ඒ ප්‍රකාශ කරමින් ලෝකයාගේ ප්‍රත්‍යලාභයන් ලබන සියලු දෙනාම පාහේ ඔය තැනටපත් වෙලා කියලා අපිට තීරණය කරන්නට වෙනවා. මොකද හරියට ඒ විදිහට තමන් මාර්ගඵලයකටපත් වුනොත් ඔය විදිහට ඒක නිකන් ලෝකෙට පෙන්න පෙන්න ඒක චණ්ඩිකමක් හැටියට පාවිච්චි කරන්නේ නැහැ. එහෙමයි. කෙලස් නසුණු නසුණු තැන. එහෙමයි. ඉතින් ඒ එහෙම එකක් නැතිකම නිසා තමයි හැම විටම ඒක අවියක් හැටියට ඉස්සරහට අරගෙන ගිහිල්ලා මහජනයා මුලා කරන්න හදන්නේ. ඉතින් ඒ නිසා තමන් නොදැනුවත්කමින් එහෙම එකක් තමන්ට තියනවා කියලා හිතාගෙන වැරදීමෙන් ඒ බඳු ප්‍රකාශන කරනවා නම් ඉතින් පරාජිකාවක් නැහැ. අවසර අපසහනේ. ඒ තමාව තමා ප්‍රත්‍යවේක්ෂා කරගෙන ඒක අවබෝධ කරගන්න ඕනේ නේද? අවබෝධ කරගන්න ඕනේ. ඉතින් අවබෝධ කරගන්නේ නැත්තම් තමන්ගේ ඉදිරියට ඒක බාධකයක් වෙනවා. ඉතින් එතනින් ඇහිරෙන්නේ තමන්ගේ නිවන් මඟ පමණයි. එහෙමයි. දැන් මේ විදිහට කරන්න ගියන් පස්සේ ඒකෙන් සමාජ දූෂණයකුත් සිද්ධ වෙනවා. ඒකෙන් සංස්ථාවක් කිලිටි වෙනවා. ඉතින් ඒ නිසා ඒක බරපතල කාරණයක්. ඉතින් ඔය කාරණා හතරෙන් එකකට හෝපත් නොවන තාක්කල් ඒ පැවිද්දා අවශේෂ පොඩි පොඩි ඇවත් සිද්ධ වුණාට රාත්‍රියට කෑම ටිකක් කෑවය එහෙම නැත්නම් ගැහණු ළමයෙක් සමග ප්‍රේම සම්බන්ධතාවයක් ඇති කරගත්තාය ආදී මොන මොනවා හරි ඒවා ඒවා නිවැරදි දේ නෙමෙයි ඒවා පැවිද්දෙකුට උචිත දේ නෙමෙයි හැබැයි ඒවනුත් පැවිද්දාගේට අන්තරායක් සිද්ධ වෙනවා නමුත් ඒත් ඒ ඒ බඳු දේවල් නිසා මේ පැවිද්දා දුස්සීලයෙක්ය කියලා බැහැර කරන්න බෑ. දුස්සීලයා කියලා කියන්න පුළුවන් වෙන්නේ ඔය පරාජිකා හතරෙන් එකකට හරි පැමුණුනොත් පමණයි. එහෙමයි. එහෙමයි. එතකොට පරාජිකා හතරටම පැමිණෙන්න ඕන කියලා එකක් නැහැ. මොකද එකකටපත් වෙනකොට මහානකම ඉවරයි. ආ ඉතුරු ඒවටපත් වෙන්න කාලයක් නැහැ. <laughs> ඒ නිසා ඔය හතරෙන් එකකට හරිපත් වුණොත් උන්වහන්සේ භික්ෂු සංස්ථාවේ සමාජිකත්වයෙන් සම්පූර්ණයෙන් ගිලිහෙනවා. ඒ බව අවංකව තේරුම් අරගෙන බැහැර වෙලා ಗುಣධම් වැඩුවොත් නිවන් දකින්න බාධාවක් නැහැ. හැබැයි තමන් වංචනික වෙතන ඉඳගෙන පැවිද්දෙක් හැටියටම ප්‍රතිඥා දීගෙන කටයුතු කළොත් නිවනට පමණක් නෙමෙයි සුගතියේ උත්පත්තියටත් ඒක බාධාවක්. එහෙම අපේ ස්වාමීන් වහන්සේට ගොඩාක් පිං සිද්ධ වෙනවා. උන්වහන්සේ මේ දේශනා කරගෙන ආව ධර්ම කරුණු ටික අපිට පැහැදිලි කරලා දීම මේ සීලය කියන්නේ අපිට හිර වෙන්න තියෙන තැනක් නෙමෙයි අපිට රැකෙන්න තියෙන දෙයක්. ඉතින් ඒ කියන්නේ සීලේ වටිනාකම මිනිස්යන් විදියට අපිට අප්‍රමාණයි. ඉතින් හරවත් ධම් සාකච්ඡාවක යෙදিলা තිබ්බත් කාල වේලාව හරස් වීම නිසා අදටත් අපිට ඔබගේ ආලින්දෙන් සමුගන්න සිදු වෙනවා. නැවතත් මෙවන් වටිනා වැඩසටහනකින් ඔබගේ නිවසට අනිවාර්යෙන්ම අපි එනවා කියලා පොරොන්දු වෙන ගමන්ම. ඉතින් මේ කරගත්තා වූ ධර්මදේශනාව මේ අපිට ලබා දුන්නා වූ දහම් දැනුමේ පින අපි ඔබ වහන්සේට අනුමෝදන් කරනවා. අතිපූජනීය ආචාර්ය පූජ්‍ය කුකුල්පනේ සුදස්සි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ මේ කරගෙන යන ශාසනික සේවාව තව තවත් ਸਰව ප්‍රකාරයෙන්ම කරගෙන යන්න ඔබ වහන්සේට අවශ්‍ය ශක්තිය චිරජීවනයේ ලැබේවා කියලා. ඒත් එක්කම සියස අපේ ගරු සභාපතිතුමන් කාර්ය මණ්ඩලයේට මේ පුණ්‍ය කටයුත්ත අනුමෝදන් වේවා මේ කරගෙන යන සාසනික මෙහෙවර තව තවත් ශක්තිමත් ආකාරයෙන් සිදු කරගෙන යන්නට ඔවුන්ට අපට සියලු දෙනාටම ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා මේ වැඩසටහන කරගෙන යාමට අපිට දායකත්වයේ සපයන සියලුම දායක කාරකාදීන්ටත් අපි මේ පුණ්‍ය අනුමෝදනාව සිදු කරනවා ඔවුන්ගේ සියලු සඵල බලාපොරොත්තු සඵල වේවා ප්‍රාර්ථනා කරන්නා වූ කටයුතු ඇතනම් ඒවා සාර්ථක වේවා කියලා. ඒ වගේම සුපුරුදු පරිදි අපත් සමග එකතු වන ඔබටත් මේ පුණ්‍ය අනුමෝදනාව අපි සිදු කරනවා. සියලුම කටයුතු ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වේවා කියලා. තවත් දිනක මෙවන් හරවත් දහම් සාකච්ඡාවකින් ඔබගේ යාලින් දෙයට අපි ගොඩවදින්නම්. ඔබට පෙරුවන් සරණයි.